ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සමන කාලෝ අයං බදන්තා ධම්මත් සමන කාලෝ අයං බදන්තා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 අද්දසාකෝ භගවා මහන්තං දාරුක්ඛන්දං ගංගායසෝතේන විහමානං දිස්ත්‍රාණ බික්ඛෝ ආමන්තේසි පස්සතනෝ තුම්හේ බික්ඛවේ අමුං මහන්තං දාරුක්ඛන්දන්ති ඒවං භන්තේ සචේකෝ බික්කවේ දාරුක් කන්‍தோ න ඕරිමං තීරං උපගච්ඡති න පාරිමං තීරං උපගච්ඡති න මජ්ජේ සංසීදිස්සති න තලේ උස්සීදිස්සති न मनुत्सङ्गाहो गयन्तति न अमनुत्सङ्गाहो गयन्तति न आवट्टङ्गाहो गयन्तति न अन्तपोति भविन्तति एवं हि सोऽभिङ्कवे दारुकन्द සමුද්දනින්නෝ භවින්තති සමුද්දපෝනෝ සමුද්දපබ්භාරෝ සංකිස්ස හේතු සමුද්දනින්න භික්ඛවේ ගංගායතෝතෝ සමුද්දපෝනෝ සමුද්දපබ්භාරෝති පින්වත්නි අද පෝයදා ධර්මදේශනාව වශයෙන් දාරුක්ඛන්ධෝපම සූත්‍රය විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ මේ දාරුක්ඛන්ධෝපම සූත්‍රය ඊටාම රසවත් විශේෂයෙන් භාවනා කරන අයට ගත යුතු කරුණු රාශියක් තියෙන සූත්‍රයක්. කාල වේලාවේ හැටියට ඒ ගැන විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඉතා හොඳින් දේශවන් යොමු කරලා ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ශීල භාවනාදී ගුණධම් වැඩි දියුණු කරගෙන තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. එවං මේසුතං ඒකං සමයං භගවා කෝසම්බියං විහෙරති ගංගාය නදියා තීරේ එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ගංගානම් නදී අසබඩ ගන්තර වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි භික්ෂු සංඝයාත් සමග තමයි මේ ගන්තර වැඩ වාසය කළේ බුදුරජාණන් වහන්සේ. මෙහෙම වැඩ ඉන්න අවස්ථාවේ මේ ගඟේ මහා දර කඳක් පාවීගෙන යන බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැකලා මේ දරකඳ උපමා කොට භික්ෂූන්ට ධර්ම දේශනා කරන්න ඕනෑ කියන කල්පනාව ඇති වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා භික්ෂූන් වහන්සේලාගෙන් පස්සතනෝ තුම්හේ අමුං මහන්තං දාරුක්ඛන්දං ගංගායසෝතේන බුය්‍යමානං මහණෙනි නුඹලාට පේනවද මේ ගඟේ දියපාර දිගේ ගලා යන මේ මහා දර කඳක් දර කඳක් මේ දියපාර දිගේ දියවැලට අහු වෙලා පල්ලෙහාට ගලාගෙන පාබීගෙන යනවා ඉතින් භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙමයි ස්වාමීනි අපට පේනවා මේ ලොකු දරකඳක් දියවැලට අහු වෙලා පල්ලෙහාට පාවීගෙන යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සචේ භික්ඛවේ දාරුක්ඛන්தோ න ඕරිමං තේරං උපගච්ඡති මානෙනි මේ මහා දරකඳ මෙතරට අයින් වුණේ නැතිනම් ඒ ගංගාවේ මේ පැත්තේ උරට අයින් වුණේ නැතිනම් මොකද මේ අයින් වුණේ නැතිනම් කියලා වදාලේ එහෙම අයින් වුණොත් එහෙම මේ දරකඳ පහළට පාවීගෙන යන්නේ නැහැ. දැන් මේ පැත්තේ යුරට අයින් වුණොත් ඒ ගංගා යුරු වල නොඑක් මේ දිය ආශ්‍රිත වැඩෙන ගස් තියෙනම නොඑක් වැල් වර්ග තියෙනම ගඟ යුර දිගටම මේ වගේ ගස් වැල් ආදිය තියෙනවා. බැරි වෙලාවත් මේ දරකඳ මෙතරට අයින් වුණොත් එහෙම ඒ දිය ආශ්‍රිතව වැඩෙන ගස්වල වැල්වල පටලැවිලා හිටන් ගඟට අයින් වෙලා එක නවතිනවා. කොට පල්ලෙහාට ගලාගෙන යන්නේ නැහැ. මෙච්චරට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. එහෙම වුණේ නැතිනම්. න පාරිමං තීරං උපගච්ඡති. එගොඩ යුර. එගොඩ යුරයිනත් මේ වගේම තියෙනවා දිය ආශ්‍රිත වැඩෙන ගස්වැල් ආදී දේවල්. මේ දරකඳ එගොඩ යූරට අයින් වුණොත් එහෙම ඒ ගස්වල වල පට ලැබිලා අයින් වෙනවා ගඟේ යූරට අයින් වෙනවා. එතකොට මේ දරකඳ පහලට ගලාගෙන පාවීගෙන යන්නේ නැහැ. දැන් මේ දරකඳට තියෙන උපද්‍රව දෙකක්. මෙගොඩට අයින් වුණත් ඒක පල්ලෙහාට යන්නේ නැහැ. එගොඩට අයින් වුණත් ඒක පල්ලෙහාට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම නූනොත්. න මජ්ජේ සංසීදිස්සති. සමහර විට මේ ධර්ම කඳ ගඟ මැද ගිලෙන්න පුළුවන්. සංගමද ගිලුණාම උඩහෙන් එන වැලි ඇහිල්ල මේ දරකඳ වසා ගන්නවා. එතකොට එතනම දිරල යනවා මිසක් මේ දරකඳ දියපාරෝස්සේ පල්ලෙහාට පාවීගෙන ගලාගෙන යන්නේ නැහැ. ඔය තුන්වෙනි කාරණය. ඊළඟට න තලයේ උස්සී දිස්සති. දියපාර සැර වේලාවට ගඟේ අයින පැත්තට ගිහිල්ලා මේ දරකඳ ගොඩටම ගහනවා. ඉවුරටම ගහනවා. ඉවුරෙන් ගොඩ වෙනවා. ඒක වෙන්නේ ගඟේ දියපාර වේගවත් වෙලාවට ගඟේ ඉවුරෙන් ගොඩටම ගහනවා මේ දරකඳ. ඵලයේ උස්සීදිස්සති කියලා වදාළ එක. එහෙම වුණත් මේ දරකඳ දේවලට අහු වෙලා පාවීගෙන ගලාගෙන පල්ලෙහාට යන්නේ නැහැ. මේ හතරවෙනි කාරණා. ඊළඟට න manussංගා හෝ ගයස්ස මිනිස්යන්ට අහුණාම මේව ගන්නවා. ඒ ගඟේ වතුර වැඩි කාලයට ගඟබඩ ඉන්න මිනිස්සු කෙකි හදාගෙන ගඟේ පාවේගෙන යන දර කොටන් ආදී දේවල් ඉවරට ඇදගෙන ගොඩට ඇදගන්න. මේ වගේ මිනිස්යන්ට අහුනොත් මේත් මේක පල්ලෙහාට යන්නේ නැහැ. එහෙම මිනිස්යන්ටත් අහුනේ නැතිනම් න අමනුස්සග්ගා හෝ හෝති අමනුෂ්‍යයන්ටත් අහුනේ නැතිනම් අමනුෂ්‍ය කියන්නේ මේ නාගාදී සතුන් මේක හොඳ සඳුන් අරටුවක් වෙන දෙයක් කියලා තමන්ගේ විමානයේ ලස්සන කරගන්න ගෙනියන්න පුළුවන් අමනුෂ්‍යෝ. එහෙම අමනුෂ්‍යයන්ටත් හසුනේ නැතිනම් මේ හයවෙනි කාරණය න ආවට්ටග්ගා හෝ ගයස්සති ගඟේ තියෙනම දියසුලි බොහෝ සෙයින් ඒව හැදෙන්නේ ගඟ හැරෙන තැන්වල විශාල දියසුලි හැදෙනවා ඒ දියසුලියකට හැමේ දරකඳ හසු වුනොත් දිය යට ගහලා ගල් වල හැපිලා හිටන් සුණු විසුණු වෙලා එහෙම ඒකට අසුනේ නැත්නම් දියසුලිය වලට ඒවටත් අසුනේ නැත් න අන්තෝ පෝති භවිස්සති සමහර විට මේ දරකඳ දියේ තිබිලා බොහොම ඉක්මනට දිරලා කුණු වෙලා යන්න පුළුවන්. එතකොට කෑලි කෑලි වලට කැඩිලා යනවා. මුහුදට ගමන් කරන්නේ පාවීගෙන යන්නේ නැහැ. එහෙමත් නෝනොත්. මෙතන කාරණා 8ක් කියවුණා. මහණෙනි මේ දරකඳ මෙගොඩට අයින් වුණේ නැතිනම් එගොඩටත් අයින් වුණේ නැතිනම් ගඟ මැද ගිලිලා හිටන් වැලි වලින් වසාගත්තෙත් නැතිනම් වසර පාර වේගවත් වෙලා ගොඩටම ගහලා ගොඩ උනේත් නැතිනම් මිනිස්සු මේක අරගත්තෙත් නැතිනම් අමනුෂ්‍යව අරගත්තෙත් නැතිනම්. දියසොලිය වලට අහුවලා හිටන් කැඩිලා බින්දලා ගියෙත් නැතිනම්. මේක කුණු වෙලා විනාශ වෙලා ගියෙත් නැතිනම්. ඒවං හිස භික්ඛවේ දාරුක්ඛන්தோ සමුද්ද නින්නෝ භවිස්සති සමුද්ද පෝනෝ සමුද්ද පබ්බාරෝ මහණෙනි මෙන්න මේ උපද්ද්‍රව පැමුණුනේ නැතිනම් මේ දරකඳ දේවලට අහු වෙලා සමුද්‍රයේ පැත්තට නැමිලා බර වෙලා ඇල වෙලා පාවීගෙන ගලාගෙන යනවා මහා සමුද්‍රයේ කරා සමුද්‍රයේ කරා ගලාගෙන ගිහිල්ලා රැළට අහු වෙලා දිලිසෙන්න පටන් ගන්නවා මේ කාරණා අටට අසුනේ නැතිනවා. ඒව මේවකෝ භික්කවේ තුම්හෙපි න ඕරිමං තීරං උපගච්ඡත මහණෙනි ඒ වගේ නොබලාත් මෙගොඩට එන්නත් එපා න පාරිමංසේරං උපගච්ඡිත. එගොඩට එතර අයිනට යන්නත් එපා. එහෙම නොගියොත් මෙගොඩට අයින් වුණෙත් නැතිනම් එගොඩට අයින් වුණෙත් නැතිනම් න මජ්ජේ සංසීදිස්සත මේ ගඟ මැදලා විරිලා ගියෙත් නැතිනම් නතලේ උස්සී දිස්සත මේ යෝරෙන් ගොඩට ගියත් නැතිනම් න මනුස්සංගා හෝ ගහෙස්සත මිනිස්යෝ ගත්තෙත් නැතිනම් න අමනුස්සංගා හෝ ගහෙස්සත අමනුෂ්‍යයන්ට හසුනෙත් නැතිනම් න ආවට්ටංගා හෝ ගහෙස්සත මේ දිය සුලිය වලට හසු වුනේත් නැතිනම් න අන්තෝ පූති භවිෂ්‍යත ඇතුළත කුණු වෙලා ගියෙත් නැතිනම් ඒවමේව තුම්මේපි බික්කවේ නිබ්බාන නින්නා භවිෂ්‍යත නිබ්බාන පෝනා නිබ්බාන පබ්බා මහණෙනි නුඹලත් නිවනට බර වුණා නිවනට ඇල වුණා නිවන පැත්තට නැමුණා වෙනවා මේ දෝෂාටයෙන් යුක්ත වුණේ නැතිව සංකිස්ස හේතු මොකද්ද ඒකට හේතුව නිබ්බාන නින්නා භික්කවේ සම්මා දිට්ඨි නිබ්බාන පෝනා නිබ්බාන පබ්බාර මහණෙනි සම්මයක් දෘෂ්ටිය නිවනට නැමුණු එකක් නිවනට බර වුණු එකක් නිවනට ඇලවුණු එකක්. ඒ නිසා නුඹලාත්මේ ඉහත කියන ලද දෝෂාටෙන් මිදුණනම් නුඹලාත් නිවනට බර වුණ නිවනට ඇල වුණ නිවනට නැමන පිරිසක් වෙනවා ඒකට හේතුව මොකද්ද මේ සම්මයක් දෘෂ්ටිය නිවනට නැමනු නිවනට බරවනු නිවනට ඇලවුණු එක. මෙතන බුදුරජාණන් වහන්සේ සම්මයක් දෘෂ්ටිය පමණයි දේශනා කළේ. ඕනම කෙනෙකුට වැටහෙනවා සම්මයක් දෘෂ්ටියෙන් පමණක් නිවනට පැමිණෙන්න බැරි බව. තමත් බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා සම්මා සංකප්පාදී අනික් අංග 7 මේ සම්‍යක් දෘෂ්ටියට නැමිලා සම්‍යක් දෘෂ්ටියට බර වෙලා පවතිනවා කියලා. ඒ නිසා මේ සම්්‍යාග්‍යුක්තිය පමණක් නෙවෙයි සම්්‍යක් සංකල්ප ආදී අංග 8න් යුක්ත ආර්ය මාර්ගය තමයි මෙතන අදහස් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලදී එක හා සමාන එක ලක්ෂණ කරුණු ගණනාවකින් එක කරුණක් කිව්වහම අනිත් එකත් අපට ඇතුළත් කරගන්නට පුළුවන්. එහෙම ධර්ම නීතියක් තියෙනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව වදාළාම සම්මා සංකප්පාදී ඉතිරි අංග හතත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම ආර්ය මාර්ගයේ සකස් වෙනවා. වෙනත් තැන්වල දේශනා අනුව බලනකොටත් මේ අදහම්සම තමයි ඒවත් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. දැන් සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ දියපාර. ඒ දියපාර තමයි ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝතාපන්න කියන්නේ ඒ ආර්ය මාර්ගයේ නැමැති දියපාරට පැමුණුනා කියන එකයි. උපමාවේ හැටියට මහා සමුද්‍රය තමයි නිර්වාණය. මේ මහා සමුද්‍රය බලා ගලා යන දියපාර තමයි ආර්ය මාර්ගය. ඒ ආර්ය මාර්ගයට වැටුණ කියන එක තමයි සෝතාපන්න කියන්නේ. ඉතින් මේ වගේ උපමා බොහෝ තැන් වල වදාරලා තියෙනවා. ඒ නිසා මෙතන සම්‍යක් දෘෂ්ටිය පමණක් වදාලත් ඒ ධර්ම නීතියට අනුව අපට සම්පූර්ණයෙන්ම ආර්ය මාර්ගය ගන්නට පුළුවන්. මේ ආර්ය මාර්ගය සමුද් නිබ්බාන නින්නා භවිස්සත නිබ්බාන පෝනා නිබ්බාන පබ්බාරා මේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රධාන කොට ඇති ආර්ය මාර්ගය නිවනට නැමුණු නිවනට බර වුණු නිවනට ඇලවුණු එක. ඒ නිසාර බුදුරජාණන් වහන්සේ වදාළ දෝෂ අටෙන් යුක්ත නොවුනහම ඒ දෝෂ අටෙන් පිරිසිදු වුණහම මහණෙනි නුඹලාටත් පුළුවන් වෙනවා මේ ආර්ය මාර්ගය ඔස්සේ නිවනට පැමිණෙන්න. නුඹලාත් නිවනට නැමුණ නිවනට බරවන නිවනට ඇලවුණ පිරිසක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී වදාරනවා. දැන් මේ විදිහට හර ගඟේ පාවීගෙන යන දර කඳක් මහන්තං දාරුක්ඛන්දං කියලා කියන්නේ පුංචි එකක් නෙමේ මහ දර කඳක්. මේක උපමාවට අරගෙන කාරණා අටකින් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කාරණා අටම දෝෂ අටක්. දැන් ඕරිමං සීරං උපගච්ඡත කියන්නේ ඒක දෝෂයක්. මේ අටම දෝෂ තමයි. මේ දෝෂාටෙන් යුක්ත නොවුවහම තමයි අර දරකඳ සමුද්‍රේ කරා ගලාගෙන පාවීගෙන යන වගේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුව නිවන් මහා සමුද්‍රේ කරා යන්නේ මේ ආර්ය මාර්ගයේ නැමැති දියවැලට වැටිලා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වදාළේ. මේ දේශනා කළ කාරණා විස්තර කර දෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේම උනන්දුවක් දක්වුවේ නැහැ. කොහොමාරි මේක විස්තර කර දිය යුතුව තිබෙනවා. සමන් වහන්සේ හෝ හිතලා මේවා විස්තර කළා දෙනවා. නමුත් සමන් වහන්සේට ඒව ගැන හිතන්න අවශ්‍ය වුණේ නැහැ. එක් භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා බුදුරජාණන් වහන්සේට වැඳලා අහනවා ස්වාමීනි මෙගොඩ කියන්නේ මොකද? එගොඩ කියන්නේ මොකද? ගඟමැද ගිරනවා කියන්නේ මොකද? ගොඩට ගහනවා කියන්නේ මොකද? මිනිස්සු ගන්නවා කියන්නේ මොකද? අමනුෂ්‍යව ගන්නවා කියන්නේ මොකද? දිය සුලියට හසු වෙනවා කියන්නේ මොකද? ඇතුළත කුණු වෙනවා කියන්නේ මොකද? මේ ප්‍රශ්න අටම භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා බුදුරජාණන් වහන්සේට. ඊළඟට දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම් වශයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාවත් බලාපොරොත්තුවත් මේකයි. උන්වහන්සේට මේ දරකඳෙන්වත් දරකඳ පාවීගෙන යාමෙන්වත් ප්‍රයෝජනයක් නැහැ. මේ දරකඳ උපමා කොට භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව. කොහොමත් තමන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. නමුත් ඊට ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීනි එගොඩ කියන්නේ මොකද? මෙගොඩ කියන්නේ මොකද ආදී වශයෙන් මේ කාරණා අටගනම විමසුවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඕරිමං තීරන්ති භික්ඛු ඡන්නේතං අද්ධත්තිකානං ආයතනානං අධිවචනං මහන මෙගොඩ මෙතර කියලා කියන්නේ සයක් වූ අධ්‍යාත්මික ආයතනයන්ට කියන නම. අපි අනිකත් අරගෙනම බලමු. පාරිමං තීරන්ති භික්ඛු චන්නේතං බාහිරාණං ආයතනානං අධිවචන. මහන එතර කියලා කියන්නේ සයක් වූ බාහිර ආයතනයන්ට කියන නම. ඒකට මෙතන අධ්‍යාත්මික බාහිර කියන ආයතන තමයි බුදුරජාණන් වහන්සේ බදාළේ. මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්නට කාලේ නෙවෙයි අධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒවට අපි සිංහලෙන් ඇස කන නාසය දිව ශරීරය හිත කියලා කියනවා. ඊළඟට බාහිර ආයතන හයක් තියෙනවා. ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා කියනවා. මේ ආධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන 6ක්. දැන් මෙතරට එනවා කිව්වේ අධ්‍යාත්මික ආයතන, එතර කිව්වේ බාහිර ආයතන. එතරට අයින් වෙනවා මෙතරට අයින් වෙනවා. මොකද්ද මේකේ තේරුම? මේ අධ්‍යාත්මික බාහිර ආයතනයේ පිළිබඳ ආයතන පිළිබඳව ඇති කරගන්න තණ්හාව ආසාව. එතකොට අය එතරට මෙතරට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළා තියෙනවා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති මේ ඇස කියන එක මේ ලෝකයේ සත්‍යයන්ට ඊටාම ප්‍රියජනක එකක් තමයි. ඊටාමත්ම මధుර මිහිරි එකක්. ඒ නිසා මේ ඇස හේතු කොටගෙන තණ්හාව උපදිනවා නැවත නැවතත් තණ්හාවේ ඇස හේතු කොටගෙන බැසගෙන තියෙනවා. කනනාසය දිව ශරීරයේ හිත කියන අනිත් මහ පිළිබඳවත් ඔය පිළි විදියටම. බාහිර ආයතන ගැන රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati ecca nivithamana nivitati මේ ලෝක සත්‍යයන්ට බාහිර රූප කියන ඒවා ඊටාම ප්‍රියජනක එකක්. මధుර මිහිරි එකක්. අන්න ඒව නිසා තණ්හාව හටගන්නව ඒව නිසාම තණ්හාව බැසගෙන හිටින මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන දෙක එකට සම්බන්ධයි මේ දෙක පිළිබඳව තණ්හාවෙන් ගැලීම තණ්හාව ඇති කර ගැනීම තමයි මෙතරට එනවා එතරට එනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතරට එනවා කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පිළිබඳව තණ්හාව ආශාව ඇති කරගන්න. එතරට එනවා කියන්නේ රූප ශබ්ද ගන්ධ ආදී මේ අරමුණු පිළිබඳව ආශාව ඇති කරගන්න. කලින්ම වදාළනේ බුදුරජාණන් වහන්සේ මහණෙනි නුඹලා අර දරකඳ වාගේ මෙතරට ආවෙත් නැත්නම් එතරට ආවෙත් නැහැ. ඔන්න එතරට යනවා මෙතරට යනවා කියන එකේ අර්ථය මේකයි. මේ ආයතනයන් පිළිබඳව ආශාව ඇති කර ගැනීම. සාමාන්‍ය ප්‍රත්‍යඥයා දිහා බලනකොට භාවනා මානසිකාරයක් නොපවත්තන බණ දහම් ගැන තේරුමක් නැති හැමදෙනාම මේ අධ්‍යාත්මික බාහිර ආයතනවල ගැලී තමයි වාසය කරන්නේ. ඇසපිනවන්න ලක්ෂණ රූප හොයනම කනපිනවන්න මිහිරි හඬ හොයනම ඒ වගේම නාසය පිනවන්න සුවඳ හොයනවා දිව පිනවන්න රස හොයනම කාය පිනවන්න පොට්ටබ්බය කියන ඒ ස්පර්ශය හොයනම සිත පිනවන්න ඔය පහත් සුකුම රූප කියන ධර්මාරමුණොත් හොයන මෙන්න මේවට ගැලීම තමයි අර එතරට යනවා මෙතරට යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා මුළු ශ්ලෝක සත්‍යා මිනිස්සය පමණක්ම තිරිසං සත්‍යය ගැන බලනකොටත් මේ ආයතන හයේ බාහිර ආයතන හයේ අභ්‍යතන ආයතන හයක් තියෙන මේ දෙක පිළිබඳව ඇලීලා බැඳීලා ගැලීලා මොසපත් වෙලා තමයි වාසය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතරට එන්නත් එපා, එතරට එන්නත් එපා කියලා වදාළේ අස්කන්නාසාදී ඉන්ද්‍රියම් පිළිබඳව ආසාව බැඳීම ඇති කරගන්නත් එපා. රූප සද්දාදී බාහිර ආයතන පිළිබඳව ඇලීම බැඳීම ඇති කරගන්නත් එපා. එහෙමනම් මොකද මෙතන කල යුත්තේ? 아무තුවෙන් නොකියවත් ඇසට හමු වෙන රූප කනට හසු වෙන ශබ්ද අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරවන රූප ශබ්දාදී අරමුණු පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්න්නට ඒක මතෙපුට නොපියවුණත් මේ ධර්මයෙන් ඒක මතුවලා එනවා එතකොට මෙතර කිව්වේ අධ්‍යාත්මික ආයතන එතර කිව්වේ බාහිර ආයතන. මෙතරට අයින් වෙනවා, එතරට අයින් වෙනවා කියලා කිව්වේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප ශබ්දාදී අරමුණු වල මිහිරි මధుර වශයෙන් අරගෙන ඇලෙන බැඳෙන ගැලෙන එක. ඒකේ අනිත් පැත්ත තමයි ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රියනොත් රූප සද්දාදී අරමුණොත් අනිත්‍ය වශයෙන් සැලකේ. ඒකයි අවශ්‍ය කරන කාරණා. ධම්මේ දෝෂ දෙකක් පිළිබඳව මෙතන කියවුණා. තුන්වෙනි එක. මධ්‍යේ සංසීදෝතිකෝ භික්ඛූ නන්දි රාගස්සේ තං අදිවචන මහණෙනි අර දරකඳ ගඟමැද ගෙලිලා වැලි වලින් යට වෙනවා කියලා කිව්වානේ ඒ කිව්වේ මොකද්ද ඒක තමයි උපමාවට නන්දි රාගස්සේ තං අදිවචන රාගය කියන්නේ නන්දි රාගය කියන්නේ ධර්ම වශයෙන් එකක් තමයි. නමුත් ඊටාම ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව ඇලෙන එක තමයි නන්දි රාග කියලා කියන්නේ. මොනවද මේ ඇලෙන්නේ? ඒ ලෞකික දේවල් පිළිබඳව අර කලින් කියන ලද රූප සද්දාදී අරමුණු පිළිබඳව මේව ගැන තමයි යන්නේ. දැන් අර දරකඳ ගංගමැද ගිලිලා ගියොත් එහෙම උඩින් එන වැලි වලින් මේ දරකඳ වසා ගන්නවා. ඒක ගඟ දිගේ පාවෙලා ගලාගෙන යන්නේ නැහැ ඒකට හැටියක් නෑ. ඒ වගේ යම් කෙනෙකුට මේ නන්දි රාගය නැමැත්තේ අරමනෝල ඇලෙන බැඳෙන ආශාගේ ඇති වුණා නම් එයත් මේ බුද්ධ ශාසනේ මතුවෙන්නේ නැහැ ගිලුණ ගිලුණම. මේ උපමාවේ හැටියට ගඟේ මතුවෙලා ඕන අර ආර්ය මාර්ගයේ නැමැති දිය වලට වැටිලා යන්නට. දැන් ඒක කරෙන්නේ නැහැ මොකද මේ දරකඳ ගඟ මැද ගිලෙන්නවාගේ මේ ශාසනීය භික්ෂුව යෝගාවචරයත් අර නන්දි රාගය කියන සප්‍රේතික ආශාව රාගයට අසු වුණාම ආර්ය මාර්ගයෙන් පිටපැනලා ගිලිහිලා හිටන් මේ සාමාන්‍ය ජනයාට වැටෙනවා එතනින් නවතින්නේ ඒ තනත්තා ඒ අනුව ගිහිල්ලා අන්තිමේදී යාට හමවන්නේ සතර ආපාදුක පමණයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගඟමැද ගිලෙනවා කිව්වේ නන්දි රාගයට කියන නමක්. ඔය තුන්වෙනි කාරණය. තුන්වෙනි දෝෂය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ තෝරලා බේරලා දුන්නා. ඊළඟට හතරවෙනි කාරණය. හතරවෙනි කාරණය කිව්වේ ඵලයේ උස්සීදෝ කියලා මේ දරකඳ මේ ගොඩට ගහනවා. ඵලයේ උස්සීදෝතිකෝ බික්කු අස්මිමානස්සේතං අදිවචන. මහාන මේ දරකඳ ගොඩට ගහනවා කියලා කිව්වේ මේ අස්තිමානයට කියන නම. දැන් මෙතන දර කඳට ගත්තට දැන් මේ හොඳ පැත්ත ගැන අපි කතා කරනකොට මේ දර කඳ කියන්නේ යෝගාවචරය. උපමාවට එහෙමයි. යෝගාවචරය තමයි දර කඳ කියන්නේ. අර යෝගාවචරයා අධ්‍යාත්මික බාහිර ආයතන වලට ඇලෙන බැඳෙන එක තමයි එතරට යනවා මෙතරට යනවා කියලා වදා. ඊළඟට ප්‍රතිපත්ති ධර්මයන් පැත්තකට දමලා සප්‍රේතිකෝ රාගයෙන් ඇලෙන බැඳෙන එක තමයි මේ ගඟ මැද ගිලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආයි මේ දරකඳ දියපාරට අහු වෙලා යන්නේ නැහැ. ඒ වගේ මේ යෝගාවචරයත් එතනින් පස්සේ ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි කාරණය තමයි කලේ උස්සීදෝති භික්ඛූ අස්මිමානස්සේතං අදිවතන මහාන අර දරකඳ ගොඩට ගහනවා කියලා කියන්නේ අස්මිමානයට කියන නම. දැන් මේ දරකඳට උපමා කළේ යෝගාවචරය. මේ අස්මිමානය ඇති වෙන්නේ කාටද යෝගාවචරයට. අර දරකඳ ගොඩට ගැහුවාම මේකේ වැල් ඇතිලා දියසෙවිල් බැඳිලා දර කඳක්ද ගලක්ද කියලාවත් හොයාගන්න තේරුම් ගන්නට බෑ. ඒ වගේ මේ භික්ෂුව යෝගාවචරය අස්මිමානය කියන මානයට අහුවෙනවා. මම වෙමි කියන මානය. මානය ඊටාම විවිධයි මෙතන අස්මිමානය කියලා වදාළේ බුදුරජාණන් මම වෙමි. ඒ ප්‍රතිපත්ති පුරණායත් නොපුරණායත් මේකට යනවා ප්‍රතිපත්ති පුරණායත් මේකට අහු වෙනවා. මම තමයි හොඳ සිල්වතා මම තමයි හොඳ භාවනාකාරයා මම තමයි හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නේ ආදී වශයෙන් මේ මමය කියන සංඥාව මේක ඇති කර ගැනීම තමයි අර ගොඩට ගහනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මානය ඇති වුණාම අනිකාට නිග්‍රහ කරනවා. තමන් බොහෝම ඉහළ තලයක තියලා හිතනවා කතා කරනවා. බොහෝ දෙනාට අවමන් කරනවා හෙලා දකිනවා. අනික් අය විවේචනයට ලක් වෙනවා. ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. මේ විදිහේ මහ විපතක් වෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? අර දරකඳ දියේ පාවීගෙන පාවීගෙන මොහොතට යන්නේ නැතුවම මේ යෝගාවචරයා ආර්ය මාර්ගයට වැටිලා නිවන් මහා සමුද්‍රය කරා යන්නේ. ඇයි දැන් ගොඩට ගහලා ආර්ය මාර්ගයට වැටෙන්න හැටියක් නැහැ. මොකද ගොඩට ගහනවා කියලා කිව්වේ අස්මිමානය මාන්නක්කාරකම කියලා කියන්නේ. සමහර ඉන්න බොහොම මාන්නාධික. ඕක මේ තණ්හා වාගේ 108කට බෙදී යනවා. මෙතන වදාළේ අස්මිමානය කියලා මම වෙමි. මේක ගන්න විපරීත සංඥාව. තම ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වැටහීමක් නැති නිසා නාම රූප වශයෙන් තේරුම් ගන්නට බැරි නිසා මම වෙමි කියලා ගන්න. එහෙම ගත්තහම මොකද වෙන්නේ? අනුන් හෙලා දැකලා තමන් උසස් කොට සලකලා වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන්නේ නැතුව අර දරකඳ යුරෙන් ගොඩට ගැහුවා වාගේ මේ බුද්ධලය යෝගාවචරයක් නම් ආර්ය මාර්ගයෙන් ඉවතට වීසීලා යනවා ආර්ය මාර්ගයෙන් ඉවතට ගියා නම් එයාට නිවනක් නැහැ ආර්ය මාර්ගයේ නැමැති දේවලට වැටුනොත් තමයි නිවන් මහා සමුද්‍රේ කරා යන්නට පුළුවන්කම ඇති වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේකත් දෝෂයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වතා. ඊළඟට පස්වෙනි කාරණය manussග්‍රහෝ කියලා වදාලානේ. ඒ manussග්‍රහණය කියන එකේ තේරුම මේකයි. ඇතම් භික්ෂුන් මහන්සේලා මේ ගිහි පින්වතුන් සමග පමණට වැඩිය සම්බන්ධකම් පවත්වන. රාජ රාජමහා අමාත්‍යයන් එදා කාලේ හැටියට රජුණත් එහෙමයි ඒ රාජරාජ මහා අමාත්‍යයන් එක්ක මේ අයක එකට තමයි ආශ්‍රය කරන්නේ ඊළඟට තවත් තමන්ගේ දායකවරු හරි වෙනත් හිතවත්තු හරි මේ අය එක්ක තමයි මේ ආශ්‍රය ඒ ආශ්‍රය තියෙන්නට ඕන. ආශ්‍රය රැකගන්න ලක්ත ඕන. මොකද්ද තිබිය යුතු ආශ්‍රය? තමන්ගේ පූජනීයත්වය රැකගෙන ඕනෑ ආශ්‍රය කරන්න. තමන් පූජනීයත්වයට පත්වෙච්ච කෙනෙක්, පූජනීය කෙනෙක්. තමන් පූජනීයත්වයේ ඉඳලා ඕනෑ ඒ අසුර කරන්න. ඒ පූජනීයත්වය කියන එක අතහැර දමලා අර දායක දායකාවන් එක්ක හිතවන්තයන් එක්ක රාජරාජ මහා මාත්‍ය ආදීන් එක්ක ඒගොල්ලෝ සතුටු වෙනකොට මෙයා සතුටු වෙනවා. ඒගොල්ලෝ දුක් වෙනකොට මෙයා දුක් වෙනවා. ඒ වගේල්ලන්ගේ නොයේක බඩ කටයුතු ආරවට මේවට ආන දෙන්න උපදෙස් දෙන්න ඒවට ඇලී ගැලී වාසය අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යග්‍රහණය කියලා වටාගෙන. එහෙම වුණාම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ විනය ශික්ෂාපද කැඩි කැඩි කැඩි කැඩි ගිහිල්ලා අන්තිමේදී මහා බරපතල වින ශික්ෂා පවා කඩා ගන්නට සිද්ධ වෙනවා. ඕනාවට වැඩිය මේ සම්බන්ධකම බැඳීම ඇති කරගත්තාම මේ බැඳීමෙන් නවතින්නේ නැහැ. තවත් එහාට වර්ධනය වෙනවා. එහෙම වර්ධිනේ වුණාම මේ තනක්තා භික්ෂුවක් නම් ඒ භික්ෂුවගේ විනය ශික්ෂාපද මුලින් මුලින් පුංචි පුංචි ඒවා කඩෙනවා ඊළඟට ඊට වැඩිය ලොකු ඒවා කඩෙනවා ඊට පස්සේ මහා ශික්ෂාපදත් කැඩිලා අන්න ඒක තමයි මිනිස්යන්ට අහු වෙනවා කියන්නේ. manussක් ගාහෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. මිනිස්යන්ට අහු වෙනවා. ඊළඟට හයවෙනි එක අමනුස්සග්ගාහෝති බික්ඛු ඉදේකච්චෝ අඤ්‍යතරං දේවනිකායන් උපනිස්සා බ්‍රහ්මචර්යං චරති මේ ශාසනයේ යතම් කෙනෙක් එක්තරා දේවනිකායක් කියලා වදාලේ මේ නිවන් මඟ අතහැර දමලා දිව්‍ය මනුස්ස සම්පත් ලබන්නට බ්‍රහ්ම සම්පත් ලබන්න කියලා හිතාගෙන මේ බ්‍රහ්මචර්යාව කියන ශීලාදී ගුණ වඩනවා. මේ ශීලාදී ගුණ වැඩිමෙන් එයාගේ බලාපොරොත්තුව මොකද්ද? සත්‍ය අවබෝධ කිරීම හෝ විමුක්තිය ලබා ගැනීම නෙමෙයි. එහෙම බලාපොරොත්තුවක් නෑ. දිව්‍ය සම්පත් ලබන්න. මනුෂ්‍ය සම්පත් ලබන්න. කාමාමචර කුසල් දම්පහන් දේන් මාදී කටයුතු කරලා මනුෂ්‍ය සම්පත් බලාපොරොත්තු වෙනවා. දිව්‍ය සම්පත් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ප්‍රථම ධාන ආදී මේ ධාන සමාධි වැඩි දියුණු කළා. ඒකෙන් බ්‍රහ්ම සම්පත් බලාපොරොත්තු වෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන අඤ්‍යතරං දේවනිකායන් නිස්සාය බ්‍රහ්මචර්යයන් චරිත කියලා වදාළේ. කෙටියෙන් කියනම නම් මේ ලෞකික සැප සම්පත් බලාපොරොත්තුෙන් මේ බුද්ධ ශාසනයේ කටයුතු කිරීම. දම් පහන් දීම පින්දහම් කිරීම, බණ භාවනා කිරීම මේ ඔක්කොම කරන්නේ මොනවටද? මේ ලෞකික සැප සම්පත් බලාපොරොත්තු. දිව්‍ය සැප, මනුෂ්‍ය සැප, බ්‍රහ්ම සැප ආදී මේවා බලාපොරොත්තු. අන්න ඒක තමයි අර අමනුෂ්‍යග්‍රහණයට අහු වෙනවා කියලා වටා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන හැටියට ඒ සමාධි ධානාදීව තිබුණට කමක් නැහැ. ඒවා අපි උපදවා ගන්නට ඕන මේ නිවන් මාර්ගට උපකාරයක් වශයෙන්. එහෙම නැත්නම් මේ විදර්ශනා භාවනාවට උපකාරයක් වශයෙන්. එහෙම ධ්‍යාන සමාපatti ඉපදෙව්වට කිසිම වරද්දක් එහෙම කළාම මේ උපදවාගත් සමාධි උපකාර කරගෙන විදර්ශනා වඩලා හිටන් එයාට පුළුවන් වෙනවා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන නිර්වාණ අවබෝධය ලබා ගැනීම. ඒ නිසා ඒ පැත්ත දොස් කියන්න බෑ පැත්තට. මෙහි අදහස් කරන්නේ ඒක නේද? දිව්‍ය මනුස්ස සම්පත් බ්‍රහ්ම සම්පත් කියන මේ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන මේ බුද්ධ ශාසනයේ දම්පහන් දෙනම පින්දහම් කරනවා ප්‍රතිපත්ති ධර්මයන් කරනවා අනේක තමයි බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍යග්‍රහණය කියලා දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර ප්‍රශ්න ආපු භික්ෂූන් වහන්සේට වදාරනවා ආවට්ටංගා හෝති භික්ඛූ පංචන්නං කාමගුණානං අදි වචනං අර ආමත්තග්ගාය සුලියට අහු වෙනවා කියුවේ මහන මේ පස්කම් ගුණයට කියන නමක්. දියසුලියට ආසවිය. දැන් අර ගඟේ දිය පාරට අහු වෙලා පහළට ඇදීගෙන ගලා යන පාවෙගෙන යන මහා දරකඳ දේශුලියකට හසු වෙනවා බොහෝ සෙනෙක් සෙයින් ඒවා තියෙන්නේ ගංගාව ගලාගෙන ගිහිල්ලා මේ වංගුව හැරෙන තැන්වලදී තමයි ඒ දේශුලිය හැම බොහොම ඇති වෙන්නේ ඒ දියසුලියට හසු වුණාම ජලයේ කැරකිලා කැරකිලා ඒකට ගිහින් යට ගහලා හිටන් ගල් වල හැපිලා මේ දර කඳ සුණු විසුණු වෙලා යනවා. සාගරයට ගලාගෙන යන්නේ නැහැ, පාවියගෙන යන්නේ නැහැ. ඒ වගේ මේ යෝගාවචරය දියසුලියට අහු වෙනවා. මොකද්ද දියසුලිය කියන්නේ? පංචකාම සම්පත්තියට නමක් කියලා බුදුරජාණන් වහන්සේ බදාන. දේසුලියට හසු වෙච්ච අර ධනකන්ද කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන වාගේ මේ යෝගාවචරය භික්ෂුව දේවසුලියක් බඳු පංචකාමයට හසු වුණානම් ඔහුගේ ජීවිතේ විනාශ වෙනවා. ගුණ නැමැති ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙනවා. පුජ්‍යල මරණයටපත් වෙනව නෙමෙයි. ගුණ නැමැති ශරීරය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා යනවා. මේවට ඕන තරම් අපේ බණපතේ තියෙනවා කතාපුවක්. මේ අපේ රටේ සිද්ධ වෙච්චත් බුද්ධ කාලේ සිද්ධ වෙච්චත් හරියට තියෙනවා. හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන ඉන්න භික්ෂුව යෝගාවචරයා කොමාරි මේ පංචකාමයේ නැමැති සුලියට අසු වුණානම් ඒ පුජ්‍යලයා ඉවරටම ඉවරයි. ගුණ නැමැති ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. දැන් ඔය සමහර භික්ෂූන් වහන්සේලා මහානදම් පුරමින් ඉන්නව ධාන සමාපත්තිය උපදවාගෙන සමහර විට අහසින් ගමන් කරනකොට මිහිරි හඬින් ගී ගයන කාන්තාවන්ගේ හඬට වශී වෙලා ඒ 이르දියනොත් පිරිහෙලා ගිහි බවට පත් වෙලා අනේකාකාර දුක්ඛම් කටුලකින්ද කතාපුවත් ඕනතරම් කියන මේ විදිහට පංචකාම නැමැති සුලියට අසු වුණාම කලින්ම වෙන්නේ මොකද? ගුණ නැමැති ශරීරය අර විනාශ වෙලා යනවා. අර දරකන්ද දියසුලියට ආසු වෙලා ගල් පරවල හැපිලා කැඩිලා බිඳිලා තුණු විසිනේලා යන්න මගේ පළමුවෙන්ම ಗುಣ නැමැති ජීවිතේ විනාශයට වැපත් වෙනවා. ඊළඟට සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් බොහෝසෙන් ඊට පස්සේ ඒ තනත්තා මේ හොඳපත් වෙන මේ ගමන් කරන්න. කුසල පැත්තෙන් මේ ගමන් කරන්න. ඇතන් මෙට පස්පාව දසා කුසල් ආදී කරලා අන්තිමට ඒ තනත්තා සතරාපාගත වෙන්නට පුළුවන්. මේවා මේ සාමාන්‍ය ජනයාටත් අහන්න දකින්න ලැබෙන ලැබිච්ච සත්‍ය කාරණා ඕන තරම් තියෙනවා. පංචකාමයේ නැමැති දියසුලියට හසු වුණානම් ඒ තනත්තා ඉවරටම ඉවරයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ආවට්ටග්ගාහෝතිකෝ බික්කු පංචන්නං කාමගුදානං අදිවචනං කියලා වදාළා. මේ දුලිය දිය සුලියට හසු වෙලා විනාශ වෙනම කිව්වේ මේ පංචකාම ගුණයන්ට නමක් කියලා බුදුරජාණන් වහන්සේ බදාළා. මේ පංචකාමය කියන එකේ ප්‍රධාන පදනම තමයි කාම රාගය කියන එක. මේ කාම රාගය ඊටාම බලවත් එකක්. අපි මේ භවයේ සැරිසරන කාලේ වැඩියෙන්ම වාසය කරලා තියෙන්නේ කාම ලෝකේ. ඒ නිසා කාම රාගය ඊටා බලවත්. ඒ පැත්තට ඊටාම ලෙහසියෙන් යනවා. මේ කරුණු නිසා ඕනම කෙනෙකුගේ නුවණ නැති වෙන්නට පුළුවන් මේ පංචකාමයට හසු නැම්පත්. සිහිනුවන නැති වෙනවා. ඉතින් ඒ පුජ්‍යල විනාශයටපත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේසුලියට අහු වෙනවා කිව්වේ පංචකාමයන්ට නමක් කියලා වදාල් පංචකාමයන්ට අහු අර දරකඳ දියසුලියට අහු වෙලා කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන්න වගේ මේ යෝගාවචරයත් පංචකාමේ නැමෙති දියසුලියට අහු වෙලා ඔහුගේ ගුණ නැමෙති ජීවිතය සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා යනවා ඊළඟට ඇති වෙන නිර්ගුණ ජීවිතයක් සාදුරටත් පස්පව් දසකුසල් ආදී කරලා ඒ තනත්තා සතර අපායටපත් වෙන්නට පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෙහිදී දියසුලියට හසු වෙනවා කිව්වේ මේ පංචකාමයන්ට හසු වීම බව වදාළේ බුදුරජාණන්. මේ හත්වෙනි කාරණය. ඊළඟ කාරණය කතමෝච බික්ඛු අන්තෝ පූති හෝති දැන් අවසානයේදී වදාළන්නේ මේ දරකඳ ඇතුළත කුණු වෙලා ගියොත් එහෙම මේ ගඟේ දියේ තියෙන දරකඳ කුණු වුණොත් එහෙම ඒ දියවැලේදී මේව කැඩිලා බිඳලා කෑලි කෑලි වලට යනවා මේක මේ දියපාර දිගේ ගලාගෙන පාවීගෙන මහමෝදට යන්නේ නැහැ. ඒ වගේ මේ අතුලත කුණ වීම හිත බික්කු දුස්සීලෝ හෝති පාපගන් ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ අස්සමනෝ සමනපටිඤ්ඤෝ අබ්‍රහ්මචාරේ බ්‍රහ්මචාරේ පටිඤ්ඤෝ කියලා දේශනාවේ තියෙනවා දුස්සීලෝ හෝති පාප ධම්මෝ මේ බුද්ධ ශාසනයේ යම්කිසි භික්ෂුවක් සම්පූර්ණයෙන්ම දුස්සීල වෙනවා. දුස්සීල කියන්නේ සීලයක් නැහැම කියන තේරුම. දුස්සීලය කියන පාප ධම්ම. ඒ මැදියට තවත් නොඑක ආකාර වැරදි වැඩ දුස්චරිත ඒවට යෙදෙනවා. අසුචි තාමත්ම පිළිකුල් කටයුතු අප්‍රසන්න වූ දේවල් වලට තමයි යෙදෙන්නේ. අසුචි කියන්නේ ඒකයි. සංකස්සර සමාචාරෝ. එයාගේ සමාචාරය හැසිරීම නම් ඊටාම පිළිකුල් කටයුතුයි, සැක කටයුතුයි අප්‍රසන්නයි. අස්සමනෝ සමන පටිඤ්ඤෝ ශ්‍රමණයෙක් නොවීම ශ්‍රමණයෙක් හැටියට හඟවනවා. අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටින්න. සීල සමාධි ප්‍රඥා හෝ ආර්ය මාර්ගයේ හැසිරීමට බ්‍රහ්මචර්යාව කියනවා. අබ්‍රහ්මචාරය කියන්නේ මේ බ්‍රහ්මචර්යාව නැහැ. නමුත් බ්‍රහ්මචාරී පටිඤ්ඤ. බ්‍රහ්මචර්යාව නැතුව මමත් බ්‍රහ්මචාරී කෙනෙක් කියලා ප්‍රතිඥා මේ බුද්ධ ශාසනයේ ඇතම් පාප භික්ෂූන් කොයි දවසක කවදත් ඉන්නවා ඒ පාපතර ලාමක භික්ෂූන් පිළිබඳව තමයි මේ අටවෙනි කාරණේ වදාලේ ඇතුළත කුණවීම නම් මෙන්න මේ විදියට දුස්සීල පාප ධර්මාදී මේවෙන් යුක්ත වීම කියලා. දැන් අර දරකඳ කුණු වුණාම මේක ටික දුරක් යනකොට මේ දිය පාරටම අහු වෙලා හැමේ හැපිලා කැඩිලා බිඳිලා පුංචි පුංචි කෑලි වලට හැදිලා හිටන් හැමතැනම විසිරී යනවා. මහා සාගරයට ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේ මේ තනත්තා අර අපවිත්‍ර දේවල් වලින් දුස්සීල කම් වලින් වැරදි වලින් පාප ධර්මයන්ගෙන් කුණු වෙනවා. කොහොමටවත් ඒ තනත්තා ආර්ය මාර්ගයේ නැමැති දියසුලියට හසුවන්නේ නැහැ. මේ දියපාරට. එයාට මේ ආර්ය මාර්ගයේ නැමැති දියපාරට වැටෙන්න බැරුව යනවා. නිවන් මහා සමුද්‍රේ කරා යන ආර්ය මාර්ගයේ නැමැති දියපාරට වැටෙන්නේ බැරුව යනවා මේ අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාළ දුස්සීල වූ පාප ධර්ම වූ ඒ පිළිතුල් කටයුතු පුජ්‍යක. එතකොට අර දරකඳ කුණු වෙනවා කියලා වදාළේ මේ දුස්සීල වූ පාප ධර්මයන්ගෙන් යුක්ත වූ තනත්තා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. කින්වත්නි මේ දාරුක්ඛන්දපම සූත්‍රයේ තිබෙන කාරණාට සැකෙමින් විස්තර කළා තුනේ. මේවා සම්පූර්ණයෙන් විස්තර කර දෙනම නම් අති දීර්ඝ කාලයක් අවශ්‍ය වෙනම අපට ලැබිලා තිබෙන කාල වේලාවට අනුව ඒ කාරණාට ගැන විස්තර කරලා දුන්නා. ඉතින් අවසානයේදී එතන හිටියේ ගෝපල්ලෙක් බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම එතරට යන්නෙත් නෑ මෙතරට යන්නෙත් නෑ මැද ගිලෙන්නෙත් නෑ ගොඩට ගහන්නෙත් නෑ අමනුෂ්‍යයන්ට අහු වෙන්නෙත් නෑ මිනිස්යන්ට අහු වෙන්නෙත් නෑ සුලියට අහු වෙන්නෙත් නෑ ඇතුළත කුණු වෙන්නෙත් මේ අටෙන්ම මම බේරෙනවා මාව මහාන කරගන්න කියලා ආරාධනා එහෙමනම් ওই ගවේතික බාර දීලා ගවහිමියන්ට එන්න කල්ලා එන්න කියලා නියම කළාම අවසරත් ලබාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා හිටන් ඒ ගොපල්ලා මේ මාර්ගඵල අවබෝධ කරගත්තා. මෙතකින් අවසන් වෙනවා පින්වත්නි දැන් ඉතින් සෑහෙන වෙලාවක් ධර්ම ශ්‍රවණේ කළා ඉතාම හොඳින් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අතිවිශාල කුසලස්කන්ධයක් සිද්ධ කරගත්තා. මේ උදාන කුසල බලය හැමදෙනාටම මෙලෝ පරලෝ වශයෙන් යහපත දිනට හේතු වෙනවා. ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කළා තව තවත් ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට වෑයම් කරන්නට ඕනේ. හැමදෙනාටම මේ කුසල බලයත් ප්‍රතිපත්ති බලයත් හේතුවෙන් ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනාව වේවා කියන පැතුම තබා ගන්නවා